ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සුරම්‍ය ගීතයක රස හවු විමසමු. මෙසේ ආරම්භ වන්නේ ඉරිදා සංග්‍රහයයි. නුවණට වැඩි දෙයක් කිසි තැනක නැති බව දැන කරනු තැත් එය ලැබුමට තමා බල ඇති පමණින් කුමාරතුංග මුනිදාස පඬිවරයා කුමරගී පොතේ ලියූ කවියකේ දෙගුරුන් තම දරුවනට දිය යුතු උතුම් දෙය නම් වියතුන් සභා මැද ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමේ රණස්ගල්ය හාමුදුරුවෝ ලෝකෝපකාරයේ එසේ කියනවා උත්සාහවන්තව ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගත් සංගීතඥයෙක් 80 සැපිරුවා මේ පසුගියදා ඔහු ආචාර්ය විශාරද සෝමසිරි ඉලේසිංහ මේ වාද්‍ය ශිල්පියා සංගීතඥයා මා කුඩා කාලයේ ගුවන් විදුලියේ වාද්‍ය මණ්ඩලයේ සිටි බව මට මතකයි. පසු කාලයක එතුමා රූපවාහිනියේ සංගීත අධ්‍යක්ෂවරයා වී වැඩකොට විශ්‍රාම ගියා. එතුමාට අවුරුදු 80ක් පිරීම නිමිත්තෙන් විශාරද චිත්‍රාල් පණ්ඩිතගේ නිවසේ ඒ කියන්නේ එතුමාගේ පළවෙනි ශිෂ්‍යයා වයලීන වාදනයේ ශාස්ත්‍රීය වැඩසටහනක් පැවැත්තුණා. ඒ වැඩසටහන මෙහෙවන්නට අවස්ථාව ලැබුණේ මටයි. මා අතීතයට කිමිදුනා. ඉරිදා සංග්‍රහයෙන් ඉදිරිපත් කරන්න සූදානම් වන්නේ විශාරද සෝමසිරි ඉලේසිංහ මේ සංගීතඥයා තනු නිර්මාණය කළ ගීතයක්. මේ ගීතය රට පිළිබඳව අපේ උරුමය පිළිබඳව ගායනා කළේ ලෝරන්ස් මාටින් වතාගෙන කලාව වේ ජල අරඟ දිගේ දුමා දලදා මදුර ಸಂಗೀತ ජය ජය දේවී චරචර සාරේ කුච යුග සෝභිත මුක්තාහාරේ වීණා රංජිත පුස්තක හස්තේ භගවති ಭಾರತಿ දේවි නමස්තේ ශ්‍රී චන්ද්‍රරත්න මානව සිංහයන්ගේ මුවෙහි නිතර රැඳුණු සරස්වතී දේවිය නමදින ශ්ලෝකයක් ඒ ලතා වල්පොල මේ කලාසූරි විශාරද ගායිකාව සෝමසිරි ඉලේසිංහයන්ගේ සංගීතයට ගැයූ ගීතයක් ඉරිදා සංග්‍රහයේ දෙවැනි ගීය වශයෙන් අප තෝරා ගත්තා. මේ ගීතය රචනා කළේ විමල් අධ්‍යසුන්දර. ඉතින් Thank you. වන නියඟය ඉඩෝරය පවතිනවා මාඋස්සා ගොල්ල වනාන්තරයට ජලාශ උඩට ආශ්‍යන්තරවලින් ගොහින් වැහිවලා කුළු වලට රසායනික ද්‍රව්‍ය ඉහලා કૃත්‍රිම වැසි වැස්සුවා විදුලි බලය හිඟපාඩු වෙලා ජනී ජනයා පීඩණයෙන් සිටින්නේ මේ වගේ අවස්ථාවල අමරදේවයන්ද අපේ ජන කවියන්ද ගොවියන්ද ගැමියන්ද මතක් වුණා. ආචාර්ය අමරදේවයන් වැස්ස වැටේවා කියලා ගීත තුන හතරක්ම ගුවන් විදුලියට ගයලා තිබෙනවා. අපින් එක් ගීතයක් සෙත් කවියක් වගේ වැස්ස පිළිබඳව සුනිල් සරත් පෙරේරා මේ කවියා ලියු ගීතයක් තෝරගත්තා. එම ගීතයේ තනු නිර්මාණය කළේ රජිත් ගාමිණී විජේසේකර සංගීතඥයා විසින් මේ ආචාර්ය අබරදේවයන්ගේ මధుර කටහඬ حسيب සැපට පිණිස සැදේවා මල් පළපරි විසි වැදේවා වස්මන වසිනා වසිනා වැසිපති වසිනා අත්වෙන් නැගේවා යලි නැගේවා වස්තිවා වෙති වසිවා වස්තිවා වෙති වස්තිවා වස්තිවා වෙති වස්තිවා වස්තිවා වෙති වස්තිවා සෙත් සජ්ජායති අනුහසියති වස්තිදා නියංසාගින් නිදුලුනි සසස පිළිසෙත සැදී වස්තිදා ජනශ්‍රුතිය පිළිබඳව ලෝකය පුරා බොහෝ හඬ නැංවී තිබෙනවා. විශේෂයෙන්ම සාක් කලාපයේ දකුණු ආසියාවේ මේවා එකතු කරනවා. ඒ ජනශ්‍රුති ආශ්‍රයෙන් නව නිර්මාණද කරනවා. එබඳු අත්හදා බැලීමක් අපට අත්දකින්නට හැකි වුණා ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේදී. ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානය. එය පාලනය වෙන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන්. ඔවුන් විසින් සංගීතඥයින් 10 දෙනෙකුගේ නව නිර්මාණ ඉදිරිපත් කළා. අපි තෝරගන්නවා නිමල් ජයකොඩි කියන සංගීතඥයා නිර්මාණය කළ ගම්මානයේ හිමිදිරිය කියන මේ සංගීත කණ්ඩයෙන් කොටසක්. අපි රස විඳිමු එම අංගය ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබලයි ජනමනසට රසවින්ස කැඳු සිංහල සදේශීය සේවය අප්‍රේල් 2 වෙනිදා සිට නව ගමනක සුරල් අත්මාරු පදින් පද අතක වලනු නද කරවයි තුනින සුවඳ හල පවන් කුමරු වි කියඹු ලතාවක පැටලෙයි FM 91.7 91.9